ඉතින් ඒ සඳහා ලිඛිතව තියෙන ප්‍රශ්න වලින් අපි ආරම්භ කරමු. ඒ අතර වාරිදි කාට හරි වෙන ප්‍රශ්න තියෙනවනම් සභාවට ඒ මයික් එක පාවිච්චි කරලා ඉදිරිපත් කරන්නයි කියලා කරුණාවෙන් මම ඉල්ලා සිටිනවා. ලිඛිත ප්‍රශ්නයක් සක්මන් භාවනා කිරීමේදී මද වේලාවකින් උරහිස් දෙක හා අත්වල උඩ කොටස් වල වේදනාවක් ඇති වේ ඊට කුමක් කළ යුතුද ඉතින් මේකට සමානලාට අද්දක ඉස්සලයින් තියලා බැඳගත්තාම පිටිපස්සෙන් තියලා බැඳගත්තාම ගොඩක් වෙලාට මේ මේ අමාරු ඇරෙනවා. ඒ කියන්නේ අර එල්ලා වැටීම නිසා අවුරහිද්ද කියන එකක් ඒක ඇත්තටම මේ දුරදි කියන වේදනාවක් නෙවෙයි. එතකොට ඊට අනුව පොඩ්ඩක් අර අතේ බර අත බැඳ ගැනීමෙන් තමයි පෙර ගන්න පුළුවන් වෙන්නේ. ඒක ඇත්තටම තද බල බය වීච ප්‍රශ්නයක් නෙවෙයි. නින්දට යාම සඳහා ඇති ඇඳි වැතිරී සිටින විට නිතනින් නිතතින්ම වාගේ ආනාපාන චිතේ මතුවේ ඊටිව චිතේදී ආනාපාන සති භානාව වැඩිම සුදුසුද මේක ඇති කිසි ප්‍රශ්නයක් නැහැ බැරි වෙලා හරි සතිකෝත ආනාපාන නොකර හිටියොත් එහෙම අමාරු කරනවා නින්ද ගියයි කියලා ආනාපාන නොකර ඉන්න බෑ ඒක සතිය දැම්මයි කියලා අජීර්ණයට යන්නේත් නැහැ කොයි දෙකට වුණත් ආනාපාන සති භානාව වඩා දැඩි සමාධියක් ඇති වූ විට ධ්‍යාන මට්ටමක් ලෙස හඳුන්වන්නේ ඒ தത്വෙද කරුණාකර පහදා දෙන්න මැනවි. මේක ඇත්තටම මේ මගේ අදහස නම් මේවා ගැන ඉතර කරදර වෙන්න යන්නේ නැතුව මේක ඇත්තට සමාධි භාවනාවේ නැත්තම් සමත සමාධිය පැත්තට මේ නැඹුරු වෙච්ච ප්‍රශ්නයක්. මේ වගේ මේ මට්ටම් තාරාතරම් අඳුරන්නේ නැතුව සමාධියක් හම්බ වෙච්ච වෙලාවේ වැඩියෙන් ආනාපානට ලඟ වෙලා බලන්න වැඩි වේලාවක් මේ සතිය පවත්වා ගන්න බලන්න ඒ ඇතිවෙච්ච සමාධිය ප්‍රයෝජනෙයි සලකලා කරනවා මිසක් ඒක හඳුනා ගැනීමෙන් සිද්ධ වෙන්නේ නිත්‍ය සංඥාවට හිත වැටෙනවා. මේ අනිත්‍ය සංඥාව බෝ කරමින් බෝ කරමින් ගිවං කර කර යනකොට කොතනක හරි නිත්‍ය සංඥාව අහු වුණොත් ඒක ආසවට්ටහනීය ධර්මයක් වෙන එක තැන කරකවෙන්න ගන්නවා. ඒකෙන් අදහස් කරන්නේ මේ සමාධිය අඳුර ගන්න බෑ අඳුරගත යුතු නෑයි කියලා. අඳුර ගැනීමට පමා වීමෙන් වෙන්නේ ඒ චිත්තක්ෂණය මේ ජන සම්පත්‍ය පන්නායමක් ඒ නිසා ඒක ඒ தත්ත්වය මොකද්ද කියලා දන්නේ නැතුව තමන්ට තියෙන ලැබිච්ච සමාධිය අනිකුත් කාරණා ඔක්කොම පෙළ ගැහිච්ච බව දැනගෙන වාසියට හරව ගන්න ඕනේ අරමුණට හොඳා උඟාක් සමීප වෙලා බලන්න දැඩි සතියකින් යුක්තව බලන්න වැඩි වේලාවක් බලන්න ඒකට මේ මේ උදව් කරගන්නා මිෂ ඒ සමාජයේ මොකද්ද කියලා හඳුනා ගන්න ප්‍රමා වීම ඉච්චර අගය කරන්න අමාරුයි අවසරයි ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධේ වටහා දෙනු මැනවි. ඉතින් මේක එහෙම කරන්න පුළුවන් නම් ටැබ්ලට් එකක් හදලා දෙන්න පුළුවන් ත්‍රිපලයක් හදලා ත්‍රිපලයක වගේ මේක බීපුවම පංච උපාදානස්කන්ධේ වැටෙහි කියලා. එහෙම නෑ. එහෙම එකක් කරන්න අමාරුයි. ඉතින් ඕමෝම කරගෙන යනකොට අඩු ගානේ පංච උපාදානස්කන්ධේ මේ කායස් කාය එහෙම නැත්නම් මේ මේ රූප උපාදානය කරන හැටිවත් අල්ලා ගන්න පුළුවන් වෙයි ආනාපානේ කරනකොට. ඒක දැල්ලා ගත්තොත් වේදනා සංඥා සංකාර විදිහට යන්න පුළුවන්. එහෙම නැතුව ඒ වෙන අවබෝධ කරගැනීමේ ක්‍රමයක් නැහැ. ආනාපාන සතිය කියලා කියන්නේ රූප උපාදානස්කන්ධේ රූප අල්ලා ගන්න හැටි, රූප මම කියා ගන්න හැටි, මගේ කර ගන්න හැටි පිළිබඳ අවබෝධයක්. ඉතින් ඒක කෙරුණොත් ඊට වැඩිය අමාරු නාම ධර්ම වේදනා සංඥා සංස්කාර වශයෙන් හඳුනා ගන්න පුළුවන්. එහෙම නැතුව වෙන කෙනෙකුට වෙන කෙනෙකු මාර්ගයෙන් උපාදානස්කන්ධය අවබෝධ කරගන්න අමාරුයි. නමුත් ඒකමයි මේ කරන්න කියලා හිතාන දැඩි ශ්‍රද්ධාවකින් එනේන ආස්වාස ප්‍රසවාසයේ මෙනෙහි කරමින් සතිය පවත්වන්න එහෙම නැත්නම් සමාධියට ඉඩ සලසනද එතකොට ඔය ඒ උපාදානයේ තේරුම් ගන්න ඒ හරහා ඉතුරු ටිකට යන්න පුළුවන්. අර්ථර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරගෙන යන විට හිස පමණක් දෙපැත්තට වැන්න ගැටියක් අද්දුටුවේ. මේ වෙලාවේදී ආනාපානයේ කෙටිව හොඳින් දැනුනේය. නමුත් මෙසේ තවත් භාවනා කරන විට තද බල විෂකක්මක් ඇති වී භාවනා එපා වුණි. අග්ග කන්දෝපම සූත්‍ර දේශනාව වෙන පරිදි බෙල්ල වරපටියකින් තදින් වෙලීමම වේදනාව හිස වරපටියකින් විලා ඇති පරිදි වේදනාවක් දැනුනි. කාමරයට ගොස් ඇඳේ වාඩි වී ජනලින් ඈත බලා සිටින ගස්වල වඳුරන් නියමී අත පයින්නාරු දැක මනස රිලැක්සිය. භාවනා මානසික සාහනයක් ගින දීමට කැමැත්තෙන් ඉදිරියට කරගෙන යෑමට උපදේශයක් පතමි. මේ මේ විදිහට තමයි ටෙන්ෂන් එකට යනවා රිලැක්ස් වෙනවා ආයෙ ටෙන්ෂන් එකට යනවා ආයෙ රිලැක්ස් වෙන එක තමයි භාවනා කියන්නේ. ඒක මේ ਸਰවචනanse සඳහන් කරලා තියෙන්නේ රන් කරුවා කරාඹුවක් හරි මුද්දක් හරි රත්තරන් වතුරේ දානකොට කරන් ඉස්සෙල්ලා ගින්නේ දානවා වතුරේ දානවා ගින්නේ දානවා වතුරේ දානවා. ඒ විදිහට කරලා තමයි ඒකේ මල කපන්නේ. මේ මල කැපෙනකොට වෙන දර්පුවන් තද ආතතියකට යනවා. ඊපස්සේ ආයේ කිසිම හේතුවක් නැතුව නිකන් වඳුරෙක් පිළිවෙද්දියා බලනකොට රිලැක්ස් වෙනවා. ආයේ සරෙත් අද වෙනවා. ආන්නේ දෙක යනකොට තේරෙනවා මේ දෙක හරහා යෑම හරහා තමයි හිතේ වර්ධනයක් ඇති වෙන්නේ. අනිකරම මේ විවේකී හරහාම ගිහිල්ලත් බෑ. තනිකරම ආතතිය හරහා ගිහිල්ලත් බෑ. මේ ඉදිරියට යනකොට ඒ වගේ මේ දෙක අතර මේ වෙනසක් ඇති වෙනවා. ඒ පිළෙන් මේ පිළට, ඒ පිළෙන් මේ පිළට පයින් ගතියක් තියෙනවා. දහස්වර කරනකොට තමයි Tamante ඒක පිළිබඳව වශීභාවයක් එහෙම නැත්නම් පුරුද්දක් අත්දැකීමක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ යන ක්‍රමීතම භාවනා මානසික සහනයක් ගෙන තීමට කැමැත්තෙන් ඉදිරියට කර යාමට උපදේශයක් වත් මේ මානසික සහනයට යන්න නම් අසහනය හරහාමයි යන්න තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න කවම කවදාකවත් eh, අමරණීයත්වයට යන්න බෑ මරණය හරහා යන්න තුව. වේදනාවේ ගැලවුමක් ලබන්න බෑ වේදනාව හරහා යන්නේ නැතුව මේ කයෙන් ගැලවෙන්න බෑ කායනුපසන කරන්න නැතුව ඒක නිසා මේ ඒ භාවනා කරනකොට මේ පැමිණෙන තදබල හිසකක් ආයේ නිදහස් වීම හොඳ ලකුණක් භාවනා ඉදිරියට යන බවට ඒ නිසා ඒ මම ඔදිසලත් කියන්නේ දුනා ඒ බුරුම ස්වාමීන් වහන්සේ නිතරම කියනවා භාවනා කරනකොට වේදනාවක් ආවම සිරි දෙව්දුව ගෙට වැඩියා කියලා හිතාගන්නයි කියලා මේ භාවනා දියුණු වෙනවා බලාපොරොත්තු වෙන්න නම් අපි වේදනාවක් නැති වෙයි එහෙම නැත්නම් දුක නැති වෙයි කියලා දුක නැති වෙන්නේ දුක හරහා කියලා දුකට පදන් වීමෙමයි ඒ නිසා මේ යන වැඩපිළිවෙලම තමයි අසහනෙ නැති කිරීමේ වැඩපිළිවෙල කියලා මේ කියවර ලියලා තියෙන දේවල්ලා කියන්න හිතෙන්නේ ඉතරයි අවතරය ස්වාමීන් මා භාවනා කරන්න හිත ගැනීමේදීම හිත වහා සමාධිගතව පසුව වේලාව ගත වෙද්දී උදල්ලකින් පොළොව කොටන්නාක්සේ ආරන්නාක්සේ හිත ඇතුළට නැත්නම් හිත තුළ කිඳා බැසීමක් දක්වන සිදුවේ. පසුව මගේ දෙතිස් මහා කුණප මනා වැටෙහි එලෙසම අතීතයේ මාතුල පැවති බාහිර චක්‍ර රූපයේද දෙතිස් මහා කුණප වශයෙන් රාශියක් මෙවිට පටන්ගෙන ජල බඳුනකට ගලක් දැමූ විට විසිරෙනාක් මෙන් බෝම්බයක් පිපිරන්නාක් මෙන් ඇස ඉදිරියේ පටු ආලෝක කදම්බයක් හිත පුරා විසිරෙන්නට විය. කයේ මෙන්ම විශේෂයෙන්ම හිතේ පුදුම සුවයක් සැහැල්ලුවක් මෙන්ම ශරීර ස්කන්ධේ නොදැනෙන තරමට පත්විය. තවද මා තුළ තිබූ කෙලෙස් යටපත් වූ බවක්ද දවසගත වීමෙදී දැනෙන්න ගන්නට විය. ඒක මේක මේ ප්‍රශ්නයක් වශයෙන් නෙවෙයි ලියලා තියෙන්නේ සිදුවින සිදුවීමක් වශයෙන්. ඒකට මේ දෙතිස් කුණප භාවනාවට දෙතිස් මහා කුණප භාවනාව කියලා කියන්නේ මහා පුරුෂ ලක්ෂණ වලට නම් මහා ලක්ෂණය කියලා කියන නිසා දෙතිස් මහා කුණ භාවනා වශයෙන් සම්මතයේ සඳහන් වෙන්නේ. ඒ වගේම මාතුල තිබු කෙලෙස් යටපත් වූ බවක්ද දවසකට කිරීමේ දැනගන්නට විය. ඇත්තටම මුලදි මුලදි වෙන්නේ කෙලෙස් යටපත් වීම විතරයි. නමුත් ඒකත් ලොකු ජයග්‍රහණයක් මොකද දෙවේලේ කරදර කරන හිත කෙටි වේලාවකට විශ්‍රාමයක් ලබනවා කෙලෙස් යටපත් වීමෙන්. එතකොට ලැබෙන සාන්තිය හරහා පේනවා මේක ස්ථිර වශයෙන්ම යටපත් කරගන්න පුළුවන් වුණොත් මොනතරම් ශාන්තියක්ද කියලා. ඒ නිසා මේ ක්‍රමයෙන් මේ භාවනා හිතේ නැත්තම් කුසල් පැත්තේ ශක්තිය පෙන්නනවා. කුච්චල අකුසල් පැත්ත නිතර නිතර ඇසුරට තිබුණත් කුසල පක්ෂයට එනකොට ඉබේම අකුසල් වල තියෙන ඒ තෙද මැකෙනවා හරියට ඝන අන්ධකාරයේ පත්තු කරන පහනක් වගේ පහන පත්තු කරුවට පස්සේ අන්ධකාරයට ඉඳ වෙනවා. ඒ නිසා අපි తాවකාලික වශයෙන් හෝ මේ පුරුදු කරන්නේ හිතේ තියෙන කුසල ශක්තිය කුසලයේ තියෙන තෙද බල ගතිය හිතට දැනගන්න හැටෙන එකයි ඒක මේ භාවනා ජීවිතයේ තමයි අත්දැකන්න ලැබෙන්නේ ස්වාමීන් වහන්සේ දහසන දසනා පහතබ්බා පැහැදිලි කර දෙන්න අපි මේක ධර්ම දේශනාවට සම්බන්ධ කරමු ගරු ස්වාමීන් වහන්සේ භාවනා දිනු කරන යන යෝග්‍යා මරණයේදී කෙසේද භාවනා යොදවන්නේ ස්ට්‍රෝක් හෝ heart attack වැනි දෙයකදී අනිවාර්යයෙන්ම නෑදෑයෝ ICU එකට ගෙනියයි. එෙහිදී ජීවිතය දික් නොකර සිටින්නයි තම අවසරදී තිබුණොත් තම නෑදෑයින්ට කරන වරදක්ද අසාධාරණයක් වෙයිද? මේ දිගටම ඉඳ එතකොට අපි මොකුත් කරන්නේ නෑදෑයන් අතර ගියොත් හරිම භයානකයි. කවුද දන්නේ මේ ඇයෝ නෑදෑයෝ හැමදාම නෑ බෑ කියන කෙනාට තමයි නෑදෑය කියන්නේ. මොනවා යවුවත් නැහැ කියන. මොනවා කරන්න පුළුවන්වත් බෑ කියන. ඒ කට්ටියට නෑ දෑයෝ කියලා කියනවා. ඉතින් ළඟට ගියොත් මාර්යායේ මේ යම රජ්‍ය රෝගී යම් පල්ලු කරන ටික කලින් කරලා දෙනවා. මෙහෙදිම කරලා දෙනවා නෑ දෑයෝ ගාව. ඒ නිසා නන්නාදුන කෙනෙක් ගාව මැරෙන්නා වුණොත් ලොකු සාන්තියක්. දන්න කට්ටිය කොහොමඩක්වත් ඒ යුතුයකම් ටික ඉෂ්ට කරනවා. මොකද දන බොරුව කරනවා කියලා මැරෙලා නැද්ද කියලා මරලා තමයි දාන්නේ. මිනිහ මලගෙදර යන්නේ ඇත්තටම මැරිලාද බලන්න. මෙයා බොරු කරනවා. කියලා මිනි පෙට්ටියට පස්තියක් දාලා ආපු දවසේ සන්තෝෂයි ආයෙනම් එන එකක් නැහැ. ඒ නිසා මේ මරණයේදී අනිත් එක තමයි අපි කොච්චර අදිෂ්ඨාන කරත් දෙන්න තියෙන අකුසල කර්ම වෙන්න තියෙන නිග්‍රහ ටික සිද්ධ වෙනවා. ඒ ටික අඩුවක් නැතුව සම්පූර්ණ කරලා දෙන જાතිය තමයි නෑදෑය කියලා කියන්නේ. කිසියම් අඩුවක් නැතුව ඒ ටික ඒ කට්ටිය වග බලා ගන්නවා. දෙන්න තියෙන දඬුවම් ටික දෙන්නේ. ඒ නිසා අද මේ ඉස්සර කියලා තියෙන මරණය කියන චිත්තක්ෂණයක් කියලා අද දවස් 60 ගත වෙච්ච අවස්ථාවල් තියෙනවා මැරෙන්න. ඉස්සලා heart එක වැඩ කරන්නේ නැතු යනවා. ඊටසේ brain එක වැඩ කරන්නේ නැතු යනවා. ඕමම ගිහිල්ලා මරණය කියන්නේ චිත්තක්ෂණයක් නෙවෙයි දැන්. ඇදි ඇදි ඇදි ඇදි යනවා. ගිය පාර ওই චන්දිපා දිමෙල් හිටියානේ. ඉතින් මම ආවට පස්සේ කිව්වා දැනටත් මයි ළඟගේ ඉන්නවා කිව්වා මැලේසියානු එක්කෙනෙක් දැනවත් සුමාන හතරක් ගත වෙලා ඉවවා තාම මැරෙමින් පවතිනවා. ටික ටික ටික ටික වැඩමින් පවතන කාටවත් නිශ්චය කරන්න බෑ. ඉතින් ඒක ඇද්දි ඇද්දි ඇද්දි හරි එක වෙලාවක වෙන්න තියෙන එක අද්දා අද්දා එක සැරේ බෙල්ල කපනනකොට ගිලට් එකෙන් ටික ටික කපනවා. ටික ටික කව කපා යනවා. ඉතින් ඔකට තමයි වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මේ මේ ජීවත් වෙන හැම වෙලාවෙදීම ওই භාවනායේදී ඒකට හම්බ වෙන දේ තමයි මේ පරියන්කයට ගිහිල්ලා සමාධිය හරියාගෙන එනකොට ශරීරයේ ක්‍රියාකාරකම් තමන්ගෙන් ගිලිහෙන්න පටන් ගන්නවා. මනසේ ක්‍රියාකාරකම් තමන්ගෙන් ගිලිහෙන්න පටන් ගන්න හැබැයි පේනවා. ඕනකම තියෙදිත් ඇඟ වැක්කෙනවා. හිතට අකමැති වුණත් අනවශ්‍ය රාග හිතවිලි එනවා. ද්වේෂ හිතවිලි එනවා. අතීත දේවල් එනවා. අනාගත දේවල් එනවා. ඒක අනුංගයෝගේ බලහිනකොට පේනවා. මේක මට ඕන විදිහට නෙවෙයි වැඩ කරන්නේ. ඒක හොඳට පුරුදු කෙරුවොත් ඒක ඊටාම ගැඹුරට යනකම් යන්න පුළුවන්. මේ ශරීරයේ අපිව කොච්චර ක්‍රියාකාරකම් කරන්න ගියත් මේකේ ක්‍රියාකාරකම් කළ හැකි කොටස ඊටාම ටිකයි. ඒක විහිං කරන හරිය වැඩි. ඒක නිසා ජීවත් වෙද්දි මේක හොඳට අත්දකපු කෙනාට මරණයේ අවස්ථාවේදී එච්චර බය වෙන්න දෙයක් නැහැ. මොකද මරණයේදී සිද්ධ වෙන්නේ බොහෝම ප්‍රසිද්ධව තමන්ට ඉන්ද්‍රයන්ට තියෙන සම්බන්ධතාවය කඩලා යනවා. රූප පේන්නේ නැති වෙනවා, සද්ද ඇහෙන්නේ නැති වෙනවා, ගඳ දස පහස නැතුල යනවා. නමුත් මනස වැඩි කරනවා. ඒක තමයි ඉස්සරහා ඉන්න කට්ටිය කරන විකාර ටික පේනවා. පේනවා හැබැයි කතා කරගන්න බෑ. සම්බන්ධ වෙන්න බෑ. එතකොට තීරයට පටන් අර ගන්නවා මේ පොඩි ඒ බාහිර ඉන්න කට්ටියත් එක්ක සම්බන්ධය නැති වුණාට පස්සේ පුදුමාකාර මේ මේ sannivedanaye ප්‍රශ්නේ නිසා පුදුමාකාර නිකන් මේ දෙලොක් අතර හිර වෙන ගතියක් ඉතින් ඒ නිසා මේ භාවනා කරපු එක්කන ඒක කලින් අත්දකින්න. හොඳට තේරෙන්න පටන් ගන්නවා මේ කය භාවනා කරද්දිම පාලනය කර ගන්න බැරි තත්ත්වයක් දැකලා තියෙන නිසා මරණයට මම හිතනවා මාත්‍රපේ කරලා බලන්න නෙවෙයි කියන්නේ මේ හිතලා. කරලා බලලා කියන්න කල්යන. මරණයට පස්සේ තමයි කියන්න වෙන්නේ. නම හරියට මම කියවනවා මේ මරණ පය පැය අත්දැකීම් කියලා කියනවා near death experience කියලා දැන් ලෝකේ තියෙන ප්‍රධානම විශාලම පරිශන කොටස් තුනෙන් එකක්. කාට හරි මේක සැක තියෙනවනම් දැන් සිංහලටත් දාලා තියෙන පොත් වර්ගයක් ඉංග්‍රීසිමුත් තියෙනවා near death experience NDE එහෙම නැත්නම් මරණ මංචකයේ සිටියුම් කියලා මේ ළඟදී එකක් දාලා තිබුණා. කියවලා බලන්න මේවා පිළිබඳව තියෙන හොබස් බය යනවා. අනිවාර්යයෙන්ම කියනවා කාට හරි අසාධ්‍ය ලෙඩක් තියෙනවා නම් කැන්සර් එකක් හරි ඒඩ්ස් හරි එහෙම නැත්නම් මේ භයානක ලෙඩක් තියෙනවා නම් ඒක කියවන්න දෙන්නේ කියලා මේ මේ කන්දොස් කිරියා විවර වෙලා බොහෝම සුවපහසු තැනකට යන්නේ එතන. ඔක්කොටම නෙවෙයි 116ක් පරිේශන වලින් ඔප්පු කරලා තියෙනවා. 140ක් වාර්තා වලින් ඔප්පු කරලා තියෙනවා. හැම වෙලාවෙම මරණයේදී පුදුමාකාර සාන්ති තැනකට යන්නේ. නමුත් මේ දුකට කැමති නිසා ආයෙත් එන්න හදනවා. ආයෙත් මේ කුණු පංචස්කන්ධෙට මෙන්න හදනවා. මේකෙන් අතහැරලා යන්න හම්බ වෙනවා නම් ඒ වෙලාවේ ලুকু සාන්තියක් කියලා කියනවා. නමුත් අපි කරන්නේ ළඟම නෑ කරන්නේ පවුලේ දොස්තරට එන්න කියලා કૃත්‍රිම ශෝෂණේ දීලා කටට කට තියලා හුස්ම දීලා ආපහු මේ ඇඟට එනකොට පුදුමාකාර තරහක් යනවා. ඒ අර ජෝන් මන්ස් කියලා ඒ නිව්සීලන්ත කෙනෙක් හිට කතාවල් ලියලා තිබුණා. වයසක දෙපළ ඉන්නේ. ඒ දෙන්නට දෙන්න දරු කවුරක්වත් නැහැ. ඒක දවසක් මහත්තයා පත්‍රේ බල බල ඉඳද්දී මේ බෙල්ල පැත්තකට යනවා දකින්න නෝනා. විජහාට පවුලේ දොස්තරට කතා කරලා ඇඳක තියලා કૃත්‍රිම ශෝෂණය කරනවා. දෙනකොට හුස්ම එනවත් එක්කම දොස්තරට ගුණ හරපෙන් බයිනවා මහත්තයා. කවදාකවත් නරක වචන කතා කරපු කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ නෝන මාත්‍යා කියනවා අනේ සමා වෙන්න අපේ මාත්‍යාට ඉතින් සීපතරෙන් තු කතා කරන තුොත් මාත්‍යා කියනවා නෑ ගාණක් නෑ කියලා. හරි 100 ආවට පස්සේ කියනවා අනේ මහත්වෝ සමා වෙන්න. මම ඒ තරම් වාසනාවන්ත තැනක හිටියේ ඔබතුමා කරපු මේ උත්සාහය නිසා මම නැවතත් මේ කුණු කයට ආව. ඒ වෙලාවේදී අකමැත්ත මේ වචන කියුනේ මට යන්න දුන්නා නම් හරි කියලා. ඒ නිසා අපිට මේ ආපහු මේ මේ තියෙන කුණු කන්දලේට තියෙන ආසාව නිසා තමයි මරණයට බයක් තියෙන්නේ. ඒ නිසා කියවන්න දැන් ඒක පිළිබඳව වෛද්‍ය විද්‍යාවේම අතුරුඵලයක් විදිහට පේන්න ලැබිලා තියෙනවා ඉස්සල්ලා 1800 ගණන් වල මේක වාර්තා වුණේ මේ මෑතක් වෙනකන් සම්මත වෛද්‍ය විද්‍යාව පිළිගත්තේ නැහැ මේක. නමුත් දැන් කරගෙන යනවා ක්‍රමිකව පරිශන කරලා පෙන්නනවා. ওই මරණේ ওই කියන තරම්ම මේ ওই යකා කළු ওই කියන තරම කළු පාට නැහැ. මෙතන බොහොම සුන්දර තැනකට යන්න තියෙන්නේ. ඒ නිසා මේ මැරෙන්න ඉස්සෙල්ලා මැරෙන්න එපා. මැරරකම් ඉන්න. නැන්දකයි ඉඳලා ඕක කෙලින්ම අත්දකින්න. මැරෙන්න ඉස්සෙල්ලා මැරෙන්න නම් හොඳට විපස්සනා භාවනා කරන්න. එතකොට පෙන්නලා දෙනවා. අපේ එක එක කෑලි අපෙන් තොර කරගෙන අපිට පාලනය කරගන්න බැරුව යන හැටි මේ කය පාලනය කරගන්න බෑ වේදනා පාලනය කරගන්න බෑ සංඥා පාලනය කරගන්න බෑ සංස්කාර පාලනය කරගන්න බෑ හිත පාලනය කරගන්න බැරුව නමුත් ඒකට අවදි වෙන්න පුළුවන් ගතිය විපස්සනාදී දකිනකොට ඒ ਸਰවචනාංශ කියපු ඒ අනාත්ම ලක්ෂණය ට කිට්ටු වෙනවා. එහෙම නැත්නම් අපි හිතන්නේ මට පුළුවන් කය පාලනය කරන්න වේදනා සංඥා සංස්කාර කියලා. ඒ තාක්කල් අපි සරුවචනanse විරුද්ධව මේ අභියෝග කරන්න. හොඳට අත්දකින්න අත්දකින්න පේනවා. සරුවචනanse කීපයකට අපි එකඟ වෙන ගැතිය. ස්වාමීන් වහන්සේ ඊයේ දවස පුරාම ප්‍රධාන වශයෙන් සක්මනේදී සුළු වශයෙන් පරයන්කේදී මීට කලකට පෙර ඇසුරු කරන ලද කාන්තාවක් සමග සම්බන්ධ සිටිවිලි දැඩි ලෙස හිතට නැගෙමින් හිත භාවනා අරමුණේ පිහිටුවා ගැනීම බාධා පැමිණෙනවා. මෙම අවස්ථාවේ ඒ සම්බන්ධ පැවති පැවති යුත්තේ භාෂණදාන් කවර ආකාරයටද හෝ ඒ දෙකම වෙනස් ආකාරයටද අනුකම්පාවෙන් පහදා දෙන්න නම්බර 1 ඡායාරූප ලක්ෂණෙන් එකින් එක හිතට එන හිතවිලි දෙස කිසිවක් නොකර ඒවා නවතින තෙක් බලා සිටීම දෙක එම හිතවිලි හිතට නැගුණ වහාම දිගින් දිගට ඡායාරූප ලක්ෂණෙන් ගමන් කිරීමට ඉඩ තබා වෙනත් හිතවිල්ලකින් බුදුගුණ මෙනෙහි කිරීම වැනි දෙකකින් යටපත් කිරීම මේ නම්බර දෙක කියන්නේ සමත ක්‍රමය නම්බර 1 කියලා කියන්නේ විපස්සනාට බර ක්‍රමයක් මේ මතුවෙන ඒ හිතවිලි වලින් Tamanට ඇති වෙන ආකල්ප එහෙම නැත්නම් සංකල්ප වල භයානකම අනුව බේරන්න බැරි නම් දෙවෙනි ක්‍රමය පාවිච්චි කරන්න කියනවා. ඒ කියන්නේ හිතවිල්ල පැත්තකට දාලා ඒ වෙනුවට අසුබ භාවනා හරි බුද්ධානුස්සතිය හරි මරණානුස්සතිය හරි වඩනවා. නමුත් Tamanට පේනවා නම් ඒක ආවට එච්චරම Taman ආතුර වෙන්නේ Taman එච්චරම රාගෙන් හෝ ද්වේෂෙන් තෙත් වෙන්නේ කියලා මේ එන හිතවිල්ල මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි ඒ හිතවිලි පෙළ නිසා පහළ වෙන්නා වූ ද්වේෂය හෝ රාගය ඒකත් මම නෙවෙයි කියලා හිතවිල්ල එලවන්නේ නැතුව දෙක බලන්න ඉන්න පුළුවන් ඒ දේ කරන්න නම් ඒ පළවෙනියට ලියලා තියෙන එක මුදව සතියක් තියෙනවා හොඳ විශ්වාසයක් තියෙන්න ඕන හිතට පින් පැත්ත කොහොමඩක්ක පව් පැත්තටදී බලවත් කියන එක දැකලා තියෙනවා. සර්වඥාසේ පැහැදිලිවම කියනවා අපි ඔය පින් පැත්තට බය වෙනවයි කිය පව් පැත්තට බය වෙනවයි කියලා කියන මම මෙච්චර පව්කාරයි මයි ළඟ මට කරන්න බෑ කියන එක ඒකත් පාපයක් කියලා. මේට වැඩිය මේ පොඩි සති මාත්‍රාව ඔය සියලටම වැඩිය බලවත්. ඒ නිසාම සති මාත්‍රාව ඇසුරු කරනවා කියන්නේ කුසලයක්. ඒක දක්ෂකම. ඒ නිසා සතික්වා හම්බික්කවේ සබ්බත්තිකං වදාමි කියලා සර්වඥයන් සඳහන් කර තිනවා මහණනි සතිය හැමතන්හි අපේක්ෂා කළ යුතුයි. අකුසලයක් තිබ්බත් කුසලයක් තිබ්බත් දැනගන්න ස්වරූපේ අන්න එහෙම සතියක් තියෙනවා නම් පළවෙනි ක්‍රමය හොඳයි. එනේ හිතිවිලට මොනවක්වත් කරන්න නැතුව මගේ මනාපයක් නැතුව කාගේ දෝ න්‍යායපත්‍රයකට මේ හිතිවිලි එනවා. මේ මේ ඡාය රූප එනවා. එනවා මට මනාපේව අමනාපේ පහළ වෙනවා. ඒකෙන් ආතර වෙනවා වැඩි නම් ඒකෙන් තමයි පෙළෙනවා වැඩි නම් අර දෙවෙනි ක්‍රමයේ හැටියට බුද්ධානුස්තිතිය හෝ සුදුසු ප්‍රතිනිධියක් එහෙම නැත්නම් ප්‍රතිවිෂක් පාවිච්චි කරලා කරන්න පුළුවන්. කොහොමද මේ লীල විදියට লীලා තියෙන විදියට தත්ත්වේ සෑහෙන පාලනය කරගන්න පුළුවන් කෙනෙක්ගේ කියමනක් තියෙන්නේ. ඒක නිසා අභීතව කරගෙන යන්නේ කියලා මම කියනවා මේ කෙලෙසේ දැක්කට පස්සේ කෙලෙසට බල නැහැ. දකින්නකන් තමයි වැරදියට අඳුනගත්තොත් තමයි අපිට ගහන්නේ. හරියටම කෙලෙසේ අඳුනගන්න පුළුවන් නම් අර ඉස්සලා අහලා තිබුණා දසන පහතබ්බ වගේ වැඩිකාරයා මේ අත්පන ලේපිට අත්තරදි අස්පනා පිට ඇල්ලපු ගමන් ඒ මනුස්සයා ඉබේම කඩාවැටීමක් ඇති වෙනවා. උසාවියට ගෙනලා දඬුවම් කරන්න ඕනේ. වැරද්ද දකින්නකොට මේ වගේ එකක් තියෙනවා. මේ වැරද්ද වැරද්ද වශයෙන් දැකීමේ. ස්වාමීන් වහන්සේ අග්ගිකන්දෝපන් සූත්‍ර දේශනාවේ භික්ෂුන් වහන්සේලා කාන්තාවන් සමග කාම ජීවිත ගත කරමින් එකට ජීවත් වීම. බලවත් අකුසලයක් බව දේශනා කළා. නමුත් නිබඳු පාපී ජීවිත ගත කිරීම සඳහා උන්වහන්සේලාට උදව් උපකාර කරන ගිහියන් ගැන කිවෙයිත් කුමක්ද? මේවා වැරදි බව දැන දැනත් ඉන් මුදා ගැනීමට ක්‍රියා නොකර ඉවත බලා සිටීමෙන් සාසන විශාල හානියක් සිදුවේ. ධර්ම මාර්ගය යන ගීපින්නතුන් මේ බලවත් ප්‍රශ්නයක් වී ඇත. මේකන උපවාසයේ අදහස් දක්වන මෙන් කාරණකෝ ඉල්ලා සිටිමු. ඉතින් මේකේ මේ භික්ෂුව කියන වචනේ අර්ථකථනය දන්නවනම් මේ ප්‍රශ්නේ නැහැ. භික්ෂුව කියලා කියන්නේ තට්ටේ බාපු සිවුරඳ පෙකනට නෙවෙයි. භික්ෂුවක් කියලා කියන්නේ සංසාරේ බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරනවා නම් භික්ෂුව. එහෙම නැතුව ගාන පිටිපස්ස යන කට්ටියට භික්ෂුව කියලා කියනවා නම් මම හිතන්නේ ඒක සෞත්ව වැඩක් කියලා. ඒගොල්ලන් වෙන නමක් දාගන්න. වෙනවක් දාගත්ත පස්සේ බල්ලු බැල්ලිය පිටිපස්ස යනවා කියලා ඉතින් අපිට මොන කරන්නේ ඉතින්? නතර කරන්නේ ඉතින් කට්ටිය කියනවා බැල්ලි ඔපරේෂන් කරමු. ඔහුව කෙරුවට ලෝකේ නැතන. අර අර බලවකාරයෙක්වලු බැල්ලි ගෙපුක බල්ලට ලොකු වුණාට මට ලොකුද කිව්වලු. ඔය අනුන්ගේ පව ගැන ගණන් ගන්න යන්න එපා. භික්ෂුවක් වෙන්න උත්සාහ කරන භික්ෂුවක් වෙච්ච දවසේ තමන් සංසාරයෙන් බයෙන් ගැලවීමට කටයුතු කරන්න මිසක් ඔය එක එක පිස්සෝ ඔය ලෝගුවක් දාගෙන කතෝලික පාදරලා කියනවා. අර එකක් දාගෙන ලෙබ්බේ කියලා කියනවා. මේකක් දාගෙන භික්ෂු කියලා කියනවා. ඌව ඒගොල්ල කියාගත්තට අපි කියන්න ඕනේ අනුගෝප කිරියාව සහ අනුගෝප ප්‍රතිපදාව පැහැදිලි කර දෙන්න. අනුගෝප ප්‍රතිපදාව සාමාන්‍ය දල වශයෙන් කියන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. ඒ අනුව ඉසලා සීලෙක පිළිතලා ඒ සීලේ පිළිබඳ ඇති නොසලෙන බව අනුව සමාධියට කියලා ප්‍රඥාවට යෑම අනුපූප කිරියා කියලා කියනවා. අනුපූප කිරියා අනුපූප ශික්ෂා අනුපූප පටිපදා. එතකොට අනුපූප පටිපදාවේ අනුපූප ශික්ෂාවයි බොහෝ දුරට සමානයි. සීල සමාධි ප්‍රඥා කියන එකයි මේකේ මේ දල වශයෙන් අදහස් කරන්නේ. ඊට පස්සේ විස්තර වශයෙන් ඕනනම් කියන්න පුළුවන් ඔය සත්‍ය විසුද්ධි ක්‍රමය සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි වශයෙන් එහෙම නැත්නම් කියන්න පුළුවන් නව මහා විදර්ශනා ඥාන එහෙම නැත්නම් සෝලස මහ විදර්ශනා ඥාන ඔක්කොම පෙළකට තමයි හැදිලා තියෙන්නේ. ඒ පෙළ දැනගෙන ඒ අනුව කටයුතු කිරීමට කියනවා අනුපූප කිරියා. ඒ පෙළට කියනවා අනුපූප ප්‍රතිපදාව කියලා. මේ ගොඩාක් පාවිච්චි වෙන්නේ සඳහන් වෙන්නේ සර්වචනාංශිකී පරිණිතවාණය ගැන විස්තර වෙන පරිනිබ්බාන සූත්‍රය තමයි ගොඩක් මේක සඳහන් වෙලා තියෙන්නේ. භවනාදී ඇති වෙන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව යන කවරේදයි විස්තර කර දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේ තුනම චෛතසික කියලා කියන්න පුළුවන්. මේ සතිය වගේ, ශ්‍රද්ධාව වගේ ප්‍රීතිය කියලා කියන්නේ පිනා යන එක, සුඛය කියලා කියන්නේ අරමුණු රස විඳීම, ඒකාග්‍රතාව කියලා කියන්නේ අන්‍ය විහිත නොවි එකකට දන්න තමන් කැමති එක අරමුණකටම හිත එකඟ වෙච්චහම ඒකත් කුසල චෛසිකය සෝබන චෛසිකයක් විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඒකක් ගතායකේ අනිත් පැත්ත තමයි වික්ෂිප්ත මනස. ඒ නිසා පීචි සුඛ ඒකකතා කියන තුනම ධානාංග වශයෙන් කතා කරනවා. සෝබන චෛසික වශයෙන්ටත් වශයෙන්මුත් පසුකාලීන අටුවාචාරින් වහන්සේලා හඳුන්වා දීලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ හිරු අවරට ගිය පසුවද චතුමන්ත්‍ර වැළඳීම කැපයයි බුදුරජාන් වහන්සේ අනුතන පදාලේ මන්දයි පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමි. අතරදී ඒකට නම් අපිට උත්තර කරන්න බෑ මොකද සර්වඥාන් වහන්සේ ඒ සර්වඥතා ඥාණයෙන් සලකා බලලා දේශනා කළා තියෙන්නේ. අපිට තියෙන්නේ ඒක දේශනා කළා තියෙන එක ප්‍රාමාණික වශයෙන් අරගෙන සර්වඥාන්සේ කැපයි දේශනා කළා තියෙනවා. පාවිච්චි කරනවා මිසක ඇයි කියන එක අදාළ වෙන්නේ අපිට අපිට ඒව විස්තර කරන්න හෝ ඒකේ ಗುಣදොස් විචනය කරන්න අපේ ඥානේ තරම් වෙන්නේ ඒක නිසා ඒ වගේ ප්‍රශ්නයක් මතු වෙන්නේ කොහොමද කියලා හිතලා බලන්න. මේ ප්‍රශ්න තියෙන ප්‍රායෝගික වටිනාකම මොකද්ද? මේ තමන්ට අවශ්‍ය නම් චතුමත වඳිනවා නැත්නම් නිකන් ඉන්නවා. ඒයි සර්වචන්නාංශයට මේක මතක මේ මේ පණවන්ට අවශ්‍ය උනේ කියන එක අමාරුයි කෙනෙකුට සර්වඥතාඥාණයට පත් වෙනකන් ඒක කියන්න බෑ. ඒ නිසා මේ ප්‍රශ්නේ මම හිතනවා උච්චාරණ කළ තියෙන විදියම වැරදි. ස්වාමීන් වහන්සේ ආරිවංශ සූත්‍රයේ ඇත්තේ ත්‍රිපිටකයේ කුමන නිකායේදයි කර්ණාවෙන් පැවසුම නැහැ. මේකේ තියෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ හතරේ කාරණා සඳහන් පොතේ එහෙම නැත්නම් බුද්ධ ජයන්ති අංගුත්තර දෙවෙනි කාණ්ඩේ තමයි මේක තියෙන්නේ. පළවෙනි එකේ තියෙන්නේ 1 2 3 දෙකේ හතරවෙනි කාණ්ඩේ තියෙනවා. අන්න ඒකේ තමයි මේ දැන් සාමාන්‍ය කියනකොට කියන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. ගරු ස්වාමීන් වහන්සේ දේශනාවලින් අසන්නට ලැබී ඇත්තේ භාවනාමය කුසලයයි. අනික හැම කුසලයකටම වඩා ඉදිරියෙන් පවතින්නේ නමුත් දානමය පින්කමක් කරනට ඒ කිරීමට සිටු අවස්ථාවේ සිටම එම පින්කම නිමිති කරන නිම කරන තුන සම්පූර්ණ ලෝභ දෝෂ මොහයන තුනම තොර විතා ශ්‍රද්ධාවෙන් මේ පින්කම කළොත් එයින් ලැබෙන කුසලයක් බහනාමේ කුසලයකට සමාන විය හැකිද මේ පහදා දෙමින් කාර්මික ඉල්ලා සිටිමි ඒ නිසා ඕනම වැඩක් දානයක් දෙනකොට හරි කමන්නේ මොන කටයුත්තකදී හරි කමන්නේ සතියෙන් ගත කරනවා නම් එහෙම නැත්නම් කෙලෙස් නැතුව ගත කරනවා නම් ඒක අනිවාර්යෙන් භවනාමෙන් කුසලයක් වෙනවා ඒක කරන්න අමාරුයි ඕනේ. ඒක නිසා කලින් හොඳට භාවනා කරපු කෙනෙකුට නම් භාවනා දානයක් දෙනකොට නිතරම සතියෙන් කටයුතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ මේ භාවනා මේ දාන කටයුතු ගොඩක් නිසා කලබලෙන් අසතියෙන් වැඩ කරන්න ගියොත් දාන කුසලයේ සිදුවේ ඒක භාවනා කුසලට අඩු එකක්. නමුත් භාවනා කුසලයෙන් අඩුපාඩු වෙනවා. ඒක නිසා ඒ චලංග සමන්නාගත සූත්‍රය චලංග සමන්නාගත දක්ෂිනා සූත්‍රයේදී සරුවත්‍යංශ ඉංගියක් කරනවා ඒ වගේ තලංග සමන්නාගත දානයක් කියන්නේ ලෝභ දෝෂ මොහ තුනෙන් වෙන් කර වෙච්ච දානයක් දෙන්න නම් අනාගාමි වෙන්න ඕනේ. අනාගාමි මට්ටමට ගියාට පස්සේ තමයි මුංචන පූර්ව චේතනා මුංචන චේතනා අපර චේතනා කියන මේ තුනම එක දිගට එක මල් මානිකර මුතුයට පෙලක් අමුණනවා වගේ අමුණලා විශ්වාසයෙන් කරන්න පුළුවන්. ඉතින්ද යනකම් හුඟක් වෙලාවට මේ චිත්ත වීදිය විඥානස්රෝතේ කෙලින්ම ද්වේෂ ලෝභ දෝෂ මොහෙන් දුර වෙලා තියෙනවා කියලා සහතික කරන්න අමාරුයි. ඉතින් කරන්න පුළුවන් නම් ඒක උත්කෘෂ්ටයි. එතකොට ඇත්තටම දාන කුසලයට වැඩිය කුසල දාන කුසලයක් වෙනවා නම් ඒකට කියනවා පාරමිතා ශීර්ෂයෙන් කරනවා කියලා භාවනා පැත්ත තමයි බර වෙන්නේ. සාමාන්‍ය විවාහයේ පවතින සමහර පළතුරු විශ් පවා 12 12න් පසු ස්වාමින්වහන්සේට පූජා කිරීම සුදුසු නැති බව. කුමන පළතුරු විශුද්ධ පුරා පූජා කිරීම සුදුසු අනුසුසු පළතුරු මොනවාදයි පහදාන දෙමින් කාර්මික ඉල්ලා සිටිමි මේක ඇත්තටම ත්‍රිපිටකයේම සඳහන් දෙයක් නෙවෙයි පසු කාලීන ආචාර්යවරු ඇති කරගත්ත සීමාවක් මේ අතමිට මෙලෙව සරමට ප්‍රමාණයට වැඩිය ලොකු gediyola යුෂ දෙන්න එපයි කියලා කියනවා අඹ gediyak තමයි ආදර්ශයට ගන්නෙ අතමිට මෙලෙවට වැඩිය පොඩි ප්‍රමාණයකදී යුෂ වශයෙන් දෙන්න පුළුවන් gedi වශයෙන් පූජා කරන්න බෑ ලොකු උනොත් gedit බෑ යුෂත් බෑ ඉතින් ඒක නිසා ඒක මේ වැඩි පරිශුද්ධිය සඳහා ඉදිරිපත් කළ තියෙනවා වැල ඉතින් පත්තක්ක ගෙඩි වල අන්නාසි වගේ දේවල් යුෂත් පාර ගන්න එපයි කියලා කියනවා. gedit පාර ගන්න එපයි කියලා කියනවා. ස්වාමීන් වහන්සේ කුමාරවාදයෙන් බැනීම යනු කුමක්ද? කුමාරයයි කියලා බනිනවා. කුමාරවාදයෙන් කියලා කියන්නේ ඔබ මේ අපි කොල්ලයි කියලා කියන්නේ. කොල්ලෙකුට කොල්ලයි කියලා කියන්නේ ඔලුකම් කරන ගතියට. ඒක නම්බකාර විදිහට කියන්නේ කුමාරකවාදී කියලා. නිකන් මේ සෙල්ලක්කාරකම් කොල්ලුකම් කුමාර වාදයෙන් බයිනවා කියලා කියන්නේ. අනිත් එක තියෙනවා මේ වතපිරිත් ටික තම සටහන් කරන මේ ඔගේ ලියලා තියෙන වකපිරිත් කියලා. ඒක ලස්සන කයන හොඳටම ලියලා තියෙනවා. වකපිරිත් 8ක නැත්නම් වත් වකවිලි ටිකද මන්ද නැහැ සටහන් කරන්න මේක ඕනෙම ඔය පන්සලක නැත්නම් මෙහි වුණත් කමන්නේ වන්දනා පොතක් තියෙනවා ඒ වන්දනා පොතේ තියෙනවා නැත්නම් මහපිරිත් පොතේ තියෙනවා කාටද අවශ්‍ය නම් මම මේකට මේ අපිට ඇවිල්ලා තියෙන මම දැක්ක ඊයේ විශේෂකට මම ඇවිල්ලා තියෙනවා මේ හන්දාවේ අපි කරන පිරිත් පොත වන්දනා කරනකොට ගන්න ඉතින් පිටපතක් දෙකක් නම් කාට හරි දෙදාගේ මේ දීප එක්කනා විජේවර්ධන මහත්තයාට මතක් කිරුවොත් කවුද පුද්ගලයා කියලා ඒ වත්පිරිත් ටික එකේ තියෙනවා 14ක් තියෙනවා. ඒ වත්පිරිත් ටික කටපාඩම් කරන එක සාමාන්‍ය ගියෝ උනත් කරනවා මේ චාරිත්‍රානුකූලව හැන්දෑවට වන්දනා කරනකොට. කාර්ණී ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරගෙන යද්දී හොඳට හිත සමාධි වෙලා යන වේලාවට වේලාවක කිසිම දෙයක් නොදැනි විනාඩි 20ක් පමණ තිබේ. ඉන්පසු 60 සැකිල්ලක හිසක් දිස්වේ. ඉන්පසු ඒ නිහාට යාමට අපහසුතාවක් පවතී. එක්කෝ ඇස් දෙක ඇරෙයි නැත්නම් හිචිලි ධාරාවක් ගලාගෙන එයි නැත්නම් ඉරියව්ව වෙනස් කරයි. ඉරියව් වෙනස් කරා කරුණාකර ඉදිරියට යාම සඳහා උපදේශයක් දෙන්න. මේ විදිහට ඇස් දෙක ඇරුණත් හිචිලි ආවත් ඉරියව්ව වෙනස් කරත් ඊට පස්සේ ආයෙ අලුතෙන් ඉඳගත්තා වගේ ආදුනිකෙක් වගේ හිතලා මුලක ඉඳලා ආයෙ කරගෙන ගියොත් මේ චක්‍රෙම ආයශරයක් කරකේ එකම පරියන්කේ. එතකොට තමයි තේරෙයි මේ අර වෙලාවේ මේ හැලහැප්පිලා ගියාට මොනක්වත් හානි වෙලා නැහැ ආයෙ මුල ඉඳලා පටන් ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් තමන් දීකඩකට ඉබිලා මුදුවට දීකඩ පැහැදිලා ඉන්න වෙලාවේ මූණ බල බල ඉඳද්දී ඒකට හුස්ම ටිකක් පැතුනොත් එකපාරට ජීවිත කලබල වෙලා ඡායාව නොපෙනී යනවා. නමුත් ටික වෙලා කායෙ හිටියොත් ආයෙ ඡායාව වෙනවා. ඒක මේ දීයේ තියෙන ඒ පිළිඹු කරන ගතිය ගලක් වටුණයි කියලා හුස්ම ටිකක් කරනවා කියලා සදාකාලික විනාශ වෙන්නේ නැහැ. ඒ නිසා මේකට විස්තර කරලා තියෙන විතර හරි මොන දෙයකින් හරි කැලක් කැලක් හැලහැප්පුණාට පස්සේ ආදුනිකෙක් වාගේ දැන් ඉපදිච්ච කෙනෙක් වාගේ ආයසරයක් ඇතිනලා කරන්න. කරනකොට ආයසරයක් අර වගේම මේ සමාධියක් වෙයි අච්චර වෙලා යන්නෙත් නෑ අර වගේ විනාඩි 20ක් ඉන්නත් බෑ. පොඩි වෙලාවකට එනවා. ඉතින් ආයෙ කැළඹෙනවා. ඊට පස්සේ ආයෙ ගත්තොත් අදටත් දීසුන සමාධිගත වෙනවා. අදටත් දී පොඩි වෙලාවක් හිටිනවා. අන්නේ මේ චක්‍ර චක්‍ර කරකැවි කරකැවි මේ මේ දැකපු සංසිද්ධිය වෙන මානයකින් පෙන්වන්න පටි තියෙන්නේ බොහෝම මේ නිවිච්ච ගතියක් තියෙනවා තලසුණා ගතියක් තියෙනවා ව්‍යායාම කරනවට වැඩිය ඒක නිසා මේ වයසට ගිය කෙනෙකුට වුණත් එහෙම නැත්නම් පිටිසක් ඉන්න තැනක වුණත් සක්මණේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නැත්නම් යෝගාසන සහ සූර්ය නමස්කාර කිරීම සමහර විටක සමහර අත්තන්ගේ දෝෂ දර්ශනෙට ලක් වෙන්න ඉඩ තියෙනවා. මොකද හැම කෙනාම බෞද්ධයෝ ඒ යෝගාසන දන්නේ නැහැ. මොකද සක්මනේ එහෙම ප්‍රශ්නයක් නැහැ. හැම බෞද්ධයන් පිළිගන්නවා. අර ස්වාමීන් වහන්සේ කායගත සති භාවනා, ඉරියාපත භාවනා, සක්මන් භාවනාව හා කායනපසනා සසඳායට පහදා දෙන්නේ. ඒක මේ සක්මන් භාවනාවට කායගත සති කියන්න පුළුවන්. ඉරියාපත භාවනා කියන්න පුළුවන්. කායනපසනා කියන්න පුළුවන්. සක්මන් භාවනා නැත්තම් ඉඳගෙන හිටියත් ඒකටත් කායගත සතිය කියන්න පුළුවන් ආනාපානය කරනවා නම්. ඒකට ඉරියාපත භාවනාව කියන්නත් පුළුවන් සක්මනේ ඉඳලා ඉඳ ගන්නවා ඉඳගෙන ඉඳලා සක්මන්ට යනවා. කායනුපසනාව කියන්නත් පුළුවන්. ඒක නිසා කායනුපසනාව කායගත සති කියන සමාන වචනය 18 ආකාරයකට විතර ਸਰවත්‍ංශේ දේශනා කරලා තියෙනවා. ඉඳගෙන ආනාපානෙ කෙරුවත් දෙචිස් කුණුපේ කෙරුවත් මිනි කුණු පිටිබඳ භාවනා කරත් ධාතු මනස්කාරය කෙරුවත් ඉරියාපත භාවනා කරත් ඔක්කොටම කායගත සතිය කියලා කියනවා. ඉතින් ඒ නිසා ඒවගේ තියෙන සමාන වචන. නැත්නම් මේ සමාන අර්ථ පද. දැනට ඔක්කොටම නිදිමත ගතිය පේන සේනවා මටත් නිදිමත වේගෙන එනවා ප්‍රශ්නක් ඉවරයි. නිසා මේට අමතරව අපිට ධර්ම සාකච්ඡාවට සම්බන්ධ කරගත යුතු කාරණා ප්‍රශ්න තියෙනවනේ මාතෘකා තියෙනවනම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටියා. අවසරයි අපේ හම්දුරණි වහන්සේ අර ලිඛිත පැනවලට යන්න කලින් near death experience එක ගැන ටිකක් කතා කරා. වහන්සේ අදහස් කරේ මේ මේ දැන් මරණසන්නව ඉන්න පුද්ගලයා ඒ තමන්ගේ ශරීරය අතහැරලා යන්න කැමැත්තෙන් ඉන්නවා. ඒකද අපේ හම්දුරට මම හිතුවා තෘෂ්ණාවෙන් හින්දා ඒ ශරීරය අල්ලගට ඉන්නේ යන්න කැමති නැහැ කියලා. ඉන්න පන තාම එතන ගියේ නැති කට්ටිය ඔහම තමයි හිතාන ඉන්නේ. ඒ නිසා පොඩ්ඩක් කියවලා බලන්න. කියලා ගියාට පස්සේ තේරෙනවා දෙපැත්ත දැක්කට පස්සේ මේ වගේ කැඹිරිල්ලක් නැහැ තව ලෝකේ. මේ කුණු පංචත් කන්දයක් එල්ලගෙන ඉන්න එක ගැරන්ටි හැවක් කරේ දාගෙන ඉන්නවා වගේ. බලුකුණක් එල්ලගෙන ඉන්නවා වගේ මේක. සාරිපුත්තු සාන්තේ සඳහන් කර දෙන මේක මම පාවිච්චි කරන්නේ ස්වාමීන් වහන්සේ බලුවමනයක් වාගේ කියලා. මේ ශරීරය ගැන තේරුණාට පස්සේ නවගලෙන් දොරෙන් වැගිරෙන කාර්ලු හොදෝද පීර පීර සුද්ධ කර කර මේක ඉන්නේක ඔක්කොමලා හිතාගෙන බොහොම ආසාවෙන් තියාගෙන ඉන්නවා කියලා හැබැයි ඔක්කොම වෙලා තියෙන්නේ අල්ලපු ගෙදර එක්කනාගේ ශරීරයයි. Tamanගේ ශරීරය නෙමෙයි. Tamanගේ ශරීරේ කුණු කන්දරේ කවුරුත් දන්නවා. අල්ලපු ගෙදර මනස ගැන බලබලා තමයි ඉන්නේ. ඒක නිසායි මේක හොදලා තියාගෙන ඉන්නේ. නැත්නම් මං හිතන හොදලෙකුත් නැහැ. නිසා ඒක පිළිබඳ සම්පූර්ණ විප්ලවීය නැත්නම් රැඩිකල් වාදී අදහස් ඉදිරිපත් කරනවා ඒ මරණපය අධ්‍යක්ීම ආකාර දෙකකට සටහන් කරනවා එකක් මරණ ආසන්න වෙලාවේදී ළඟ ඉන්න නර්ස්කින් තොරතුරු ලබා ගන්න එක. දෙක කාඩියල් එන්ජිනල් රෙස්ට් එකක් හරි ස්ට්‍රෝක් එකක් හරි ඇවිල්ලා මැරුණා වගේ ඉගොඩට ගිහිල්ලා දොස්තර මහත්තයත් අතහැරියට පස්සේ ආයෙ පණේනවා. එතකොට අතීත මතකයේ කියන එකක් තියෙනවා. මේ දෙකම මරණපය අත්දැකීම් වලට වැටලා තියෙනවා දැන්. සමහරු මම දැකලා තියෙනවා සනන්ස මේ මැරෙනකොට වාඩි විලා මැරෙනවා. ඒ මොකක්ද ඒ? මේ දිග ඇදින් නැතුව වාඩි වෙලා ඇත්තටම මේ මේ මරණය වගේ අවස්ථාවට ඉරියව්වක් නැහැ. ඉඳගෙන මම හිටගෙනම කියලා එහෙම අවස්ථාවක් නැහැ අනන්තවත් සංසිද්ධිය තියෙනවා ඒ සෙන් බුද්ධහගමේ කතාවක් කියලා තියෙනවා මේ හැන්දෑවේ ඔක්කොමලා සක්මන් කරගෙන ඉඳද්දී එක්කෙනෙක්ව කතා කරන්නේ බොහොම සීරියස් භාවනා කරද්දී ගුරුවරයා පොඩ්ඩක් ගෝලින්න කතා කරලා අහනවා උඹලා මැරෙන හැටි දැකලා තියෙනවා ඊට පස්සේ ඌ කියනවා කොහොමද දැකලා තියෙන්නේ කෙනෙක් කියලා ඉඳගෙන ඉඳ පුතියන නිදාගෙන මැරෙනවා දැකලා තියෙනවා හිටගෙන මැරෙනවා දැකලා තියෙනවා ගසාගෙන ගිහලා වැටිලා වැදිලා මැරලා තියෙනවා කියලා. ඒතර ගුරුවරයා අහනවා උඹලා කවුරු හරි අත් දෙකෙන් හිටගෙන මැරලා තියෙනවා දැකලා තියෙනවා. නෑ ඔළුවෙන් හිටගෙන මැරලා තියෙනවා දැකලා නෑ කියනවා. එහෙනම් බලාගනින්නයි කියලා ඔළුවෙන් හිටගෙන මැරෙනවා. ඉගෙනේ මරණයත් මියා විහිළුවට ලක් කරලා ඒ සක්මනේම ඔළුවෙන් හිට ගන්නවා හිටගෙන කඩනවා. ඒ වගේම තව තේරවාද කතාවක් තියෙනවා මම කියවලා නැහැ අටුවාව කතාවක් ලොකු ශාන්ති කිව්වේ. මේ ස්වාමීන් වහන්සේ තේරවාද භික්ෂුන් වහන්සේනමක් ඒ හැන්දෑවේ තමන්ගේ ගෝලියොත් එක්ක සක්මන් කර කර ඉන්නවා. අර වගේ නතර කරලා අහනවා මේ මේ නමලට කවුරු හරි මේ මරණ හැටි දකලා තියෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේලා ගෞරවයෙන් කියනවා මෙහෙමයි මෙහෙමයි කියලා. ඊට පස්සේ මේ සක්මන් කර කර මරණ ඉන්න දකලා තියෙනවා කියලා. ඒ සාන්දෙච්චර විහිළු කරන කෙනෙක් නෙවෙයි. ඉරස් කියනෝ නෑ කියලා එහෙනම් පොඩ්ඩක් බලාගන්නයි කියලා ඉරක් අදිනවා. සක්ම ඉරක් අඳලා එහා කොණ්ඩ ගිහිල්ලා ආපහු මෙතෙන් එනකොට වැටලා මැරෙනවා. ඒ නිසා ඒකට නෑ අහවල් දේ විය යුතුයි නොවිය යුතුයි කියලා තියෙන්නේ මේ අපි රංගපාන තාක්කල් තමයි ජීවිතේ. ඒ රංගපෑම් කෙලවර වෙන තැන මරණය කොයි අතට වැටලා මැරෙයිද? ඒකත් මරණේ තියෙන අනිශ්චිතතාව කියනකොට නමෙන් එකක්. කොතනදී කොයි වෙලාවකදී කොයි ආකාරයට මොන්නම විදියෙන්වත් කියන්න බෑ. දැන් මේක මේ අපිට මේ විශාල මොකද්ද මේ සබ්බ ලෝකයේ එහෙම වුණාට තිරිසන් ලෝකේ හෝ අනිත් ලෝකවල ඉතින් එහෙම සීමාවක් නැහැ නේ. නරනවට පස්සේ ආමංගල්‍ය විත්ව පවත්නවා අනම්මනම් කියලා සුනාමියට අහුණා 55000ක් විතර ගියාම ඊටගෙනත් මැරුණා ඉඳගෙනත් මැරුණා ඔළුවේ හිටත් මැරුණා කොයි අතරද ගියාද කියලා කියනවා. එහෙම නිදාගෙන මැරෙන්න ඕන කියලා එකක් ඇත්තේ නැහැ. දැන් මේ භවයේ මිනිස්සෙක් කියලා හිටියට ඊළඟ භවයේ කොයි වගේද කොයි වගේ වෙයිද කියන බය මරණ මොහොතේ ඇවිල්ලා ඒ බය වෙන්න බැයිද? වෙන්න පුළුවන්. ඒතර බය කියලා කිව්වහම ස්ථිරතාවයක් නැතිකමනේ. තමන් ගත කළ ජීවිතේ නැත්නම් මේ මොහොතේ ගත කරන ඉස්සරහා ගැන හිතලා කොයි එක වෙන්නත් ඉන්න තියෙනවා. ඒකෙදි මේ මහවල් දෙයමයි කියලා අවල් දෙය වෙන්න බෑ කියලා දෙයක් ඇත්තේ නැහැ. ඒකේ අනිශ්චිතතාවය ලස්සනට ජීවත් වෙච්ච ජීවිතේ මිනිස්සයා කොහොමඩක්වත් මරණයදී බය වෙනවා. ලස්සනට ජීවත් වෙච්ච මිනිස්සයාට කිසියෙත්ම බය වෙන දෙයක් නැහැ. ඒ නිසා ලස්සන ජීවත් වෙන්නත් කරන්න තියෙන නිතර මරණය ගැන සිහිපත් කරන්න කියනවා. නිතර මරණය ගැන සිහිපත් කරන එක නම් ලස්සන ජීවත් වෙනවා. ලස්සන ජීවත් වෙච්ච මිනිස්සයා ලස්සන මැරෙනවා. මේ ශාපෘජානන් සඳහන් කළා තියෙනවා මහණෙනි අමෘතයේ සඳහා අමෘත නිවන ලැබීම සඳහා මාර්ගය තමයි මූර්තේ මරණේ. ඒ නිසා නිතර මරණ ගැන සීපත් කරන එක න අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ කඩා වඩා ගන්න යන්නේ කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ. ඒකට එමනස හොඳින් ජීවත් වෙනවා. හොඳින් ජීවත් වෙච්ච මනස හොඳින් මැරෙනවා. ඒක මේ මේ මනස දන්නවා ඊගාවට ගිහිල්ලා වැටෙන තැනදිත් මේ මූල ධර්මය තමයි තියෙන්නේ. හොඳින් ජීවත් වෙනවා නම් එච්චරයි. ඒකට බය වෙන්න දෙයක් නැත්තේ. නමුත් ඒක මේ කල්ලාතුල ඇසි වෙන්නේ නැතුව වෙන මොන ක්‍රමයකින්වත් ඉස්තිර කරලා කියන්න බෑ. මෙන්න මෙහෙම වෙයි මෙහෙම නොවේයි කියලා. වෙච්ච දේ නම් වෙච්ච දෙයක් නම් අපිට සාති කළ ස්ථිර කළ කරිත හැකි වෙන්න තියෙන දෙයක්. හරි අමාරුයි නිත්‍ය වශයෙන් කියන එක. නිසා අනාගත බය අනිවාර්යයෙන්ම මරණයට බයක් වෙන්න ඉඩ තියෙනවා. මම කිව්වේ දැන් අර මේ අලුත් හොයා ගැනීම වලට අනුව බය වෙන්න එපා කියන එක මාත් පොතේ කියෙව්වා. මේ කියන්නේ ඔය පරික්ෂණ වගේ කියනවනේ මේ හරියට ඇඳුමක් ගලවන තරමට හිතන්නේ මරණය ගැන කියලා. එහෙම හිතනවා වුණත් මේ මිනිස්යාට අර වගේ බයකුත් එන්න පුළුවන් නේද කියලා මට හිතුනේ. පැහැදිලිවම තමන්ගේ දැනට ආධ්‍යාත්මික ජීවන රටාවක් නැත්තම් හරියටම මේ නරකයෙන් වෙන් වෙලා හොඳ ජීවත් වීම සඳහා අහපුරුද්ද කලපුරුද්ද දැකපුරුද්ද නැත්තම් මහා අනිශ්චිතතාවයක් තියෙන ඉතින් ඒක අනිවාර්යෙන් බයක්. නමුත් කල පුරුදු කෙනා දන්නවා ඔය බය වුණත් නැතත් එන දෙයට මූල දෙනවා කියන එක මම මේ ජීවිතෙත් කරලා තිනවා ඊගාවෙකෙත් මට කරත හැක් කියනවා එයාට විශ්වාසයක් ඇති වෙනවා නොකරපු කෙනාට වැඩිය. ඒක නිසා මේ භාවනා ජීවිතයක් නැත්නම් අනුගාන සීල සමාධි ප්‍රඥා එනතන දාන සීල භාවනා කරන මනුස්සයා එක විදිහකට මරණයට සූදානම් වීමක් තමයි මේ කරන්නේ. නිතරම මරණයට සූදානම් වෙනවා නැති මනුස්සයා නොමරන්නේ ජීවත් වෙන කෙනෙක් වගේ. දන් නොදෙන සිල් රකින්න භාවනා කරන්නේ නැති මනුස්සයා මැරෙන අදහසක් නැති නොමැරෙන්න ඉන්න කෙනෙක් වගේ ආසින් තමයි ගොඩක් පෞසිද්ධ වෙන්නේ. අය ඒක මරණනුසෙත් දමල ගහන්න යන්න එපා. එයා කැමැත්තෙන් එයා කෙරුවොත් හරි. අපිට අපිට ගෙහිල්ල වෙලා මේ වෙලාවේ මරණනුසුති කරන්න හදනවා කියන එක දැන් කිව්වට ඒ කවදාකවත් ඒක එයාට ගෞරවයක් හෝ ආඩම්බරයක් වෙන්නේ නැහැ කලින් පුහුණු කළ තිබුණ නැත්තම්. ඒරුම් ඇත්තටම තේරුම් ගන්න අමාරු. එහෙම නෙමෙයි කරන්න ඕනේ. අර ප්‍රියමනාප දෙයක් දෙන්න ඕනේ මේ වෙලාවේ. ගැඹුරු භාවනා උගන්නන්න බෑ. ඒක ගැඹුරු භාවනා ඉගෙන ගන්නව මරණ වෙනකන් හිටියොත් පමා වැඩි. ළඩ වෙනකන් හිටියොත් පමා වැඩි. වයසට යනකන් හිටියොත් පමා වැඩි. ඒ නිසා ඒ දේවල් කරන්න ඕන හොඳට හයිය හති තියෙන වෙලාව. අර වෙලාවේදී කරන්න තියෙන මනුෂයාට දැනට හිත සන්තෝෂ වෙන්න මොනවද අවශ්‍ය කරන්නේ? ඒ දේ දීලා අර සෝමන සහගත හිතක් ඇති කරලා බේරලා දෙන එක තමයි කරන්න තියෙන්නේ. හොඳින් ජීවත් වෙච්ච කෙනෙක් අසිහියෙන් නැති වුණොත් දරුණොත් අසිහියෙන් ඒ කියන්නේ දැන් සිහි නැති තත්ත්වෙන් ඉඳලා සමහරට ওই මැෂින් එකකට සම්බන්ධ කරලා තිබෙන්නේ නැතුනොත් ඒ ඒ වගේ අය හොඳ තැනකට යවෙන්නේ නැද්ද? ඇත්තටම ඒකෙන් කියන්න බෑ. ඒක කර්මානුරූපව සිදුවෙන එකක්. මැෂින් එකට හයි කළ තිබ්බත් සාමාන්‍ය ක්‍රමයට හදිසි මරණය සිද්ධ වුණත් ඒක සිදු වෙන්නේ සාමාන්‍ය චිත්ත වීදික අනුව තමයි. හොඳින් ගත කරලා තියෙන කෙනෙකුට මේ ආත්ම නිවන් දැකලා නැත්නම් අපරාපරිය වේදනීය කර්මය හොඳ පැත්තට යන තියෙන ඊට වැඩි වෙලා තියෙන කර්ම වැඩි නිසා යාට සිහිපත් වෙන දේ හොඳ එකක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් හොඳ කර කටයුතු කරන ඉන්න කෙනෙකුට මරණ මොහොතේ නරක එක සිහිපත් වෙන්න බෑයි කියලා දෙයක් ඇත්තේ නැහැ. සිහිපත් වුණොත් ඊගාවාත්ම තීන්දුව වෙන එකෙන් තමයි. නමුත් ඒකෙන් මුළු සංසාරෙම තීන්දුව වෙන්නේ නැහැ. ලබනමාත්මි ගියා. ඊට පස්සේ යාත්මේ නරක භවයක ඉපත්ති ලැබුවට දිත ධම්ම අපරාපරිය වේදිනී කර්ම වශයෙන් එයාට අපි හිතමු අවලස්සන ශරීරයක ඉපදුනාට අනික් භවභෝග සම්පatti ලැබෙනවා. එහෙම මොකකින් හරි ඒක අනික් කුසල් වලින් සිද්ධ වෙනවා. ඒක ඇත්තටම අපිට මේ කල්පනා කරලා තීන්දුව කරලා ඉවර කරන්න පුළුවන් විශයක් නෙවෙයි. ඒක මේ ඒක ඒක පටලවන්නම ඒක නැත්නම් ඒකේ තියෙන සංකීර්ණතාවය පෙන්වන්නම ওই ලෝණ සූත්‍රයේදී සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා මේ අපි දන්නේ තර්කයට කල්පනා කරාට හොඳ පිං ඇති කෙනෙක් අපායට යන්න ඉඩ තියෙනවා. හොඳට පව් කරපු කෙනෙක් දිවි ලෝකයට යන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට මේ සංඝයා වහන්සේලාට හරි පටලැවිල්ලක් ඇති වෙන කොහොමද මේ වෙන්නේ කියලා. එතකොට සර්වඥාන්සේ සඳහන් කරනවා මේ පුංචි දියතලියකට නිකම් පීරිසක් වගේ එකලුණු කැටයක් දැම්මොත් ඒ වගේ මේ ලුණු කටිය ගංගා නංගකට දැම්මොත් මේ ගංගානන්ද දේව වතුර වගේ දියතලියේ සමානකමක් තියෙද කියලා. එතකොට සංකේත කියනවා මේ දියතලියේ ලුණු රස එනවා. ඒක විශාල ගඟකට දැම්මට ලුණු රස ඇති වෙන්නේ නැහැ. ඒ වගේ කියන ගොඩාක් පින් කරපෙක් කරන්න පොඩි අකුසල කර්මයක් කරුවට ඒ කාර්කත් එක මැකිලා යනවා. නමුත් හුඟක් පව් කරපු මනුස්සයාට ඒක තවත් බර වැඩි කරනවා. ඉතින් ඒක නිසා ඒ කරන කරන ඒ ඒ වෙලාවේ කරන කර්ම පිං හෝ පව් එයා ගෙනාවු අනිත් එකත් එක තමයි සංසන්දනය වෙන්නේ ඒක නිසා හුඟක් පිං කරගෙන හිටියත් Taman ගැන පශ්චාත්තාප වෙන නරක වැඩකින් මරණයට සිද්ධ වෙන්න උනොත් අපායට යන්න ඒ නිසා අර අටුවාවේ සඳහන් කළ තුන ඒකරපත්ත නාගරාජයා ගැන ඒ හාමුදුරුවෝ බොහෝම පිංවන්ත විනය රකින්න හාමුදුරු කෙනෙක් ඔරුවේ නැගලා ඒ ගොඩට යන්න හදන වෙලාවේදී ඔරුවෙන් නැගලා ඉන්න වෙලාවේ ගහක් අල්ල ගන්නවා ඔරුව එහෙලෙන නිසා. ඔරුවේ හට ඇදෙනකොට ගහේ කොලයක් ඇදෙනවා මේ වතුරත් ඇදිලා යනවත් එක්ක. ඉතින් භික්ෂුවට ආපත්‍යක් අනැති කොලයක් අඩන එක. ඉතින් ඒ ශාන්සයට ඒකම කල්පනා වෙනවා අනේ මම මෙච්චර රැකගෙන ආපු සීලේ කැඩුනා. ගහ පණ ඇති නිල් පාට කොලයක් මගේ දෙක කැඩුනායි කියලා ඒ ගැන කල්පනා කරගෙන ඉඳද්දී මගදී ඔරුව පෙරලා මැරෙනවා. අරක පිළියම් කරගන්න හම්බ වෙන්නේ. ඉතින් මම විශාල නාගරාජෙක් වෙලා බුද්ධ කල්ප හතරක් ගත කරලා ගෞතම සම්බුද්ධ ශාසනයේදී යාට මේ නාගාත්මෙන් ගැලවෙන්න පුළුවන්කම ලැබුණා කියලා තියෙනවා. පින් ගොඩක් තියෙනවා. නමුත් අර පුංචි දෙය නාගාවට හිත කීරි ගන්න ගත්තා. හිත දුක් ගන්න ගතියට ආවා. ඉතින් ඒක ගියා අරගෙන. ඒක නිසා මේක නිකන් හරියට මේ සූදු කෙලිනවා වගේ එක සමාට අශ්‍රය වැඩ කරනවා. මාඩ වැඩ කරන්නේ. චිට්ටක වැඩ කරනත් කීයට හැක ඔය අස්සයන් ඊයේ දිව්වා හොඳට දිව්වා. ඉතින් අද දුවන්නේ එහෙම දුවනවා නම් ඕකේ සූදුවකුත් නැහැ. හරියට කියලා ඒ අස්සයන් අදත් දුවනවා නම් සූදුවකුත් නැහැ. සූදු මේක ඒක නිසා සර්වචන්සේ කියලා තුන ඔය කෙන වැඩි කලබල වෙන්න එපා. පුළුවන් හරිය හොඳ කරපන්. මේක විනිශ්චය කරන්න ගියොත් උම්මත්තක වෙනවා. කර්ම วิ ෂය හදාරන්න ගියොත් උම්මත්තක වෙන නිසා ඒ ලේසියර ගන්න තියෙන හොඳ දේ කියලා තෝරා හම් වෙන නිසා හැකිතාක් හොඳ කරා. ඉතින් නමුත් අපේ ජීවිතය හැදිලා තියෙන හැටියට යම් ප්‍රමාණයක් අකුසල නොකර ඉන්නම බෑ මේ ජීවිතේ. අනිවාර්යම කොටසක් වෙන එකයි කරන්න පුළුවන්නේ වෙන අකුසල් අඩුවෙන් කරා. එච්චරමයි වෙන කවදාකවත් හිතනවා මේක සුද්ධ ජීවිතයක් ගත කරනවා කියලා ඒක හරියට මේ මේ අසුචි වලක ඉන්න පණුවේ මේ ඔපරේෂන් එකට හොදලා ගන්න හදනවා. කරන්න බෑ. එකක් පරිසම් වෙන්න පුළුවන් දැන දැන දැක දැක වෙන්න තියෙන අකුසල් අඩු කරන එක කරතේ. ඒ නිසා අපිට නෑ මේ කර්ම විශ්ය පිළිබඳව අධිකාරී ශක්තියක් හෝ පාලන ශක්තියක් නෑ. චරවචන් වහන්සේටත් බුදු වෙලත් කර්ම 12ක් පරිසම් දුන්නයි කියලා ඒ බුරුම පොත්වල සඳහන් කරනවා. නිවන් දැකලා පස්සෙත් කර්ම පරිසම් දීලා තියෙනවා. නමුත් ඒක ඉති කර්ම චරවචන් සේව එකක්වත් මගේ කියලා බාර ගන්න නැති නිසා පීඩාවක් නෑ. නමුත් ගලක් පෙරලෙනවා, ඊශිකක්කමක් එනවා, කොන්දේ අමාරුවක් එනවා, බඩේ ලියන්න නැති ලෙඩක් එනවා. নানা ප්‍රකාර දේවල් පින්නපාතේ හම්බෙන්නේ නැතු වෙනවා. බඩපපුව දනවන්නේ මේ බුදුහාමුදුරනේ පින්නපාතයක් හම්බුනේ නැහැ කිව්වට පස්සේ මේ මීති කියලා ඌරොන්තර බල්ලන්ටත් එක්ක හම්බ වෙනවා. දාන වල වැඩියමුත් එක්ක හම්බ වෙනවා. බුදුහාමුදුරුවෝ පින්නපාතේ යනවා දානේ හම්බෙන්නේ. ආයෙත් ප්‍රශ්න කියන්නේ හරි හරි හරි ඒක දෙන්නකෝ මම පොතේ දැක්කත් කියනවා මේ නොදැන කරන පව් දැනගෙන කරන පව් වලට තරහ වැඩි කියලා. ඔය කියන්නේ නොදැනීම මේ ලොකුම පව. අවිද්‍යාව තමයි හැම පවටම උදව් වෙන නිසා නොදැන පවක් කරුවොත් පවක් තියෙනවා නොදැනීමක් තියෙනවා දෙකයි. දැනගෙන කෙරුවොත් නෑ ඔය ට්‍රැෆික් යන වෙලාවේදී අපි ඇල්ලුවාට පස්සේ පොලිස් සාලාමට කිව්වොත් එහෙම මම දැනගෙන හිටියේ නෑ කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. රාලම ගෙනෙන් නැත කරලා මිනිස්සුන්ට කියනවා තමුසේ පැයකට 70ම 60කට වැඩිය ගිහිල්ලා තියෙනවා කියලා. පිස්සුද රාලම මං ගෙදරින් පිටත් වෙලත් තා පැයක් නැහැ කිව්වලු. ඒව හරියන්නේ නැහැ චිට් එක ලියනවා. තමුසේ බොරුනේ කියන්නේ ගෙදරින් පිටත් තාම පැයක් ගියේ නැහැ කිව්වලු. ඉතින් මීටර් එකේ 60ට ගියා නම් රාලම ඇල්ලුවා නම් දැන හිටියන නැත්නම් හිටිය ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ආධ්‍යාත්මික වතන නොදැනීම තමයි ලෝකම පාව. අවිද්‍යාව හටන් ගන්න තමයි සියලු පෞසිද්ධ වෙන නිසා නොදැනීම නැති කරන්න ඇසුවිරු බව තියෙනවා. අහලා දැනගෙන ඉන්න ඕනේ. ඒ දැනගෙන හිටියොත් බහුව කරන අඩු වෙන්නේ නැහැ. මේ Tamanටම තමන් ප්‍රමාණ කරගන්න පුළුවන්. මෙන්න මේක වුණා මේක නොවුණා කියලා. හරියට පෙට්ටි කඩයක් කරන මිනිස්සෙක් පොත්ත බීම පටන් ගත්තා වගේ. බුකීපින් කරන්න පටන් අරගත්තොත් එයා දන්නවා මේ බඩුවේ ලාභයි මේක පාඩුයි. ඒ නිසා මේකයි කරන්න ඕන කියලා Tamanටම තොරතුරු ගන්න පුළුවන්. මොකද හැම පෙට්ටි කඩේම පොත් ලැබීම් කරන්නේ නැහැ. මේ කරගෙන කරගෙන යනවා ලාභ හම්බ වෙනවා හම්බ වෙනවා නැතිව නැහැ. නමුත් දිනු කරන්න ඕනේ නම් බුක් කීපින් දෙනවා. ඒ බුක් කීපින් වලට තේ තේරුම හම්බ වෙන්නේ සුත්තමී ඥාණයෙන් තමයි. හොඳයි අපිට වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් නැත කරමු. අපි හතරට නැවත පරියන්ඛයක් සඳහා රැස් වෙනවා. සිළු දිනාටම තෙරුවන් සරණයි.